අපේ ජීවිත වංශය හරියට අර ජපානයේ තියෙන සාම්ප්‍රදායික අකුලන චිත්‍රයක් වගේ මේ අකුලන චිත්‍රය අපේ අර හඳහන් කොලයක් වගේ දෙපැත්තෙන්ම අකුලගෙන ඇවිල්ලා සම්පූර්ණ චිත්‍රය අකුලන්න පුළුවන්. ඒ වගේම දිගහැරගෙන යනකොට අවශ්‍ය තැන්වල එක එක තැන්වල නැවතිලා එහි සිත්තම් කරලා තියෙන විවිධ වර්ණයේ විවිධ හැඩයේ විවිධ ආරේ චිත්‍ර චිත්‍ර තරමන්න රස විඳින්න පුළුවන්. අපේ ගීත වංශයත් හරියට ඒ වගේ. මේ අපේ අකුලන චිත්‍රය දිගෑරලා විවිධ චිත්‍ර විවිධ වර්ණ රටා බලා ගන්න පුළුවන්කම තියෙනවා. එවැනි එක චිත්‍රයකට තමයි අද අපි ජනරන්ජන ගී තුලින් අවධානය යොමු කරන්න කල්පනා කරේ. දැන් අපේ ග්‍රැමෆෝන් අවදීදී අර අනුකාරක තනුවලට පද රචනා ලියලා යූඩී පෙරේරලා වගේ අය ඔවුන්ට ඒ තීච්ඡ වපසරිය තුල උපරිමයේ දායකත්වයක් අපේ ගීත පෝෂණය කිරීමට ලබා දුන්නා. පසුව චිත්‍රපටය ආපුවාම ඒවායේ අනුකාරක ගීත දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපටවල ගීත අනාදී ගීත බිහිවෙන්න පටන් ගත්තා. නමුත් සුනිල් සාන්ත අපේ ගීත වංශයේ කිසියම් හැරවුම් ලක්ෂයක් සටහන් කරමින් මේ සාම්ප්‍රදායික උත්තර ಭಾರತೀಯ රාග ලක්ෂණ රහිත අලුත්ම ගීආරක් නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමි වුණා. එතෙන් සිට අපේ ගීත වංශයේ අර එතෙක් තිබුණු වර්ණ පදාසය වෙනුවට අලුත් වර්ණ පදාසයක් භාවිතා වෙන්න පටන් ගත්තා. ඒ අලුත් වර්ණ පදාසයෙන් චිත්‍රණය වෙච්ච, සිත්තම්ගත වෙච්ච සිත්තමක් විතර තමයි අද අපි අවධානය යොමු කරන්නේ. ඒ ගායකයා අපේ පැරණි પરම්පරාව බොහෝසේ අඳුරන හැබැයි නව පරපුර අඳුනනවා අඳුනනවා අයයි මා විශ්වාස නොකරන නමක්. ඒ තමයි සිඩ්නි ආටිගල. ඔහුගේ ගීතවලටම අනන්‍ය වූ යම් යම් ලක්ෂණ සමුදායක් ඔහුගේ ගීතවල තිබෙනවයි කියලයි මා කල්පනා කරන්නේ. විශාරද ජයන්ත අරවින්ද ඉන්නවා ඒ පිළිබඳව අපිට දෙවනුව කතා කරන්න. අපි සිඩ්නි ආටිගල ගායනා කරපු මේ ගීතය අහලා කතා බහට යොමු වෙමු. සමයටයි සුදු සැතේ සඳුරු ගුණ නිසා ඔබේ දිලිඳු සමයටයි සුදු සැතේ සඳුරු ගුණ නිසා ඔබේ සිනාවත් අගේ මට හෙලෝ තුලට වඩා ඔබේ සිනාවත් අගේ මට හෙලෝ තුලට වඩා සුනිල් සාන්තගෙන් අරමුණු මේ අර බටහිර ආරේ සරල ගීත සම්ප්‍රදායේ ගායක ගායිකාවන් රාශියක් බිහි වුණා. ඒ අතරේ සිඩ්නි ආටිකල වගේම කාන්ති වක්රැල්ල, ශීලා පීරිස්, වින්සන්ට් පෝල් පීරිස්, විවෙන්ද සිල්වා බොරලැස්ස, චන්ද්‍රාද සිල්වා, මොරිස් දහනායක ඇතුළු ගායක ගායිකාවන් රාශියක් බිහි වුණා. දැන් ගීතයක් කියන්නේ කලාවක් කියන්නේ කිසියම් වින්දනීය දෙයක්. අපි යම් කලාකෘතියකින් සමහර ඒවායින් ඊටාම ගැඹුරු ආස්වාදයක් ලබනවා. හැබැයි ඇතම් කලාකෘති වලින් අපි සරල ආස්වාදයක් ලබනවා. දැන් මේ ගීත මා දකින්නේ මේක අර සරල වින්දනයක් ලැබිය හැකි ගීත. අපි හුඟක් වෙලාවට අපේ මේ වැඩසටහනින් අපි අගය කර දක්වන්නේ ටිකක් ගැඹුරු කලාවක් සොයාගෙන යෑමට අනුබල ලැබෙන විදිහට තමයි අපි මේ අපේ වැඩසටහන හැම වෙලේම නිර්මාණය කරන්නේ. හැබැයි අපට කිසිසේත්ම අපේ ගීමග පිරික්සා බලනකොට එක් පරිච්ඡේදයක් පැනලා ඒක අසෑරලා ඒක ඉක්මවා යන්න බෑ ඒක අමතක කරලා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ අතරමඟ අපිට හම්බ වෙන මේ අපි යන ගමනේ මඟ සලකුණක් තමයි මේක. ඒ නිසා තමයි අද අපි තෝරගත්තේ මේ සිද්ධි ආටිකලගේ මේ සරල ගීතය. ඇත්තටම මේ ප්‍රේම පිළිබඳ මේ ගැමිලියක් පිළිබඳව තියෙන පිළිබඳ සිතක් ගැන තමයි කියන්නේ. ඒ තාම සරලයි. හැබැයි විශාල ජයන්ත අරවින්ද ඔබ මේ ගැඹුරු ගීත ගැන කොච්චර කතා කරත් අපිට මේ සංදිස්ථානය අමතක කරලා යන්න බෑනේ. නිසා ඔබ කොහොමද මේ ගීත මේ මෙවැනි නිර්මාණ දකින්නේ? මම හිතේ පොඩි ජනප්‍රිය රැල්ලකට අවතීර්ණ වෙන කාලයක් ඔව් සමහර ආරම්භයක් වෙන්න පුළුවන් ඔව් මට මතක් වෙනවා 59 මගේ කාලේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම කාමරේට ඇවිල්ලා ශිෂ්‍යය මට වයිලින් එක වාදනය කරන්න කියන්නේ ඔය පැලේ රසන කරනවාලි. ඒ ගීය වාදනය කරන්න. ඒ කාලේ ඇත්තටම තාම ජනප්‍රිය වෙලා තිච්ච ගීතයක්. ඒකට රසිකයෝ හිටියා. ඔව් අන්තිම පැලේ වසන රන්මලි මේ ගෑනු පිරිමි අතර තියෙන අර සුහද සාකච්ඡා ඉතින් කැම්පස් එක යන්න ඕනේ නෑනේ. තරුණ තරුණ ශිෂ්‍ය මානවකයෝනේ. ඔව් පුදුම ආශාවක් ඒ ශිෂ්‍යයෝ ළඟ මේ වගේ ගීත වලට තිබුණා. පොඩ්ඩක් ජනප්‍රිය ඇලලකට පරිවර්තන වෙච්ච කාලේ. ඔව් ඇත්තටම දැන් මේ අලුත් මාධ්‍ය ගුවන්විදුලි කලාව ඇවිල්ලා මේ ජනතාව අතරට මේ මාධ්‍ය ගෙනියන කාලයක් නේ. හැබැයි මම සංගීත නිර්මාතෘවරයෙක් වශයෙන් පුදුම විදිහට අගය කරනවා මේ තනුව. ඔව් දැන් ඇත්තටම කිසියම් වින්දනයක් සරල වින්දනයක් ලැබෙන්නේ නැත්නම් ඒ තනුවේ ඒ පදමාලාවත් ඇත්තටම දැන් ඔබේ ආදරය ඔබේ සිනහව අගෙයි මට හෙලේ උටුන්නට වඩා. ඉතින් මේ කොච්චර මේ රන්මලීගේ hinaව කොච්චර මේ තරුණයාට වටිනවද? හෙලේ උටුන්නට වඩා වටිනවයි කියලා කියන්නේ. ඉතින් මේ යම් විදියක කලාත්මක ස්වරූපයක් මේ ගීත පද රචනාවලත් තියෙනවා, තනුවෙත් තියෙනවා. පද රචනාව ඕන නම් වෙනම රහින්න පුළුවන්. बाजो भला मङती बंगती बलू भला बाबा निंज न बाबा रखिया मंगला महिना बाजू भला मङ पी बंगी बी मोटरसाइकिल बहु तेरी की कार ये बोलिए दिव्यन्न है कि मोटन्न है कि कुंती कुंती न तुम कार மைனா மல்லினா உங்க கோதனா மயக்கி மயக்கி பந்தியா तुझे बोली कला पापा मंगना कर इतने बेचारे अली মালিকে বানাই গো বলি দুঃখ দেখাইলে আমি মালিকে বানাই গো বলি তুমি বুঝে আইবারণ অতীত দিলে জাপান తల్లి కరం కమలాత లక్షణం బలం పాపిగం lalalalam pasailam lalam pudak ganakulam badulugan lalila malila unnadadu bala mayati dayati gandiya kuntu polikala patapadalila mangila vakarapitira මට මගේ පාසල් අවධිය මතක් වුණා. ඇත්තටම ඒ කාලේ ඔය නොඑක් පඩුමුට්ටු අරගෙන දොරකඩට වෙලෙන්ද වෙන සිරිතක් තිබුණා. වලලු කාර්යෝ වෙනවා, රචීන රෙදි කාර්යෝ වෙනවා. එතකොට බඩු මුට්ටු අරගෙන යන්නම්. ඔය සෙල්ලම්පඩු කරත්ත තිබුණු බවත් මට ඇත්තටම මතකයේ තියෙනවා. මේ එක එක විලාසාවල සෙල්ලම්බඩු එල්ලගෙන අර ළමයිව මේක මේවා මිලදී ගන්න පොළඹවා ගන්න විදිහට කරතේ තල්ලු කරගෙන ieval ඉස්සරහට එනවා පාර දිගේ යනවා. මෙහෙම සංස්කෘතියක් අපේ කලකටියට තිබුණා. මේ නංගිලා මල්ලා කියන මේ ගීතය ලියන්නේ පසුව ඊටාම විශිෂ්ට රංගන ශිල්පියෙකු වෙච්ච උපාලි අත්තනායක. ඔහු රංකන්ද නාට්‍යයේ ප්‍රධාන භූමිකාවෙන් ඊටාම ජනප්‍රිය වෙච්ච ඊටාම දක්ෂ නළුවෙක්. ඔහු තමයි මේ පද රචනා කරන්නේ. මේ ගීත ඇත්තටම අපි කිව්වා සරල වින්දනය කියලා. මට හිතෙන්නේ අර බොහෝ වෙලාවට මේ බීඑස් පෙරේරා වගේ සංගීතඥයෙක් මේ ගීත නිර්මාණය කරන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඔහුගේ ගීආර තමයි මේවැ දකින්න තියෙන්නේ. විශාල ධ්‍යානතරවින්ද දැන් මේකේ සරල වින්දනයක් තියෙන ඉතාම ජනප්‍රිය ගීතයක් මට මතකයි ගුවන්විදුලියේ ඔබ කැමති ගීතීරේ නිතරම ඇහෙන ගීතයක් මේක. මේක ඇත්තටම වැඩිහිටියොත් රසවින්ද අර සීටි ප්‍රනාන්දුගේ ගීත වගේ ළමයින් රසවින්ද හැමෝටම රසවිඳිය හැකි තාම සරල ගීතයක්. ඔබ කොහොමද මේ ගීතයේ රටාව හැඩතල විග්‍රහ කරන්නේ. ওই කාලේ විශාල මේ රසික පිරිසක් ඇති වුණානේ. එක පැත්තෙන් රාගධාරි සංගීතය එක එක බරපතලකමට රස විඳිනවා. එක පැත්තෙන් සරල ගීත, හින්දි ගීත. ওই නොඑක් ආකාරයේ ගීත වැඩි වෙලා වැඩි වෙලා. ඔව්. විශාල මේ සංකීර්ණ මට්ටමේ මේ මේ විවිධ මට්ටමේ මේ රසිකයෝ ඇති වුණා. ඉතින් හැම රසිකයෙකුම බලාපොරොත්තු වුණා තමන්ගේ රසිකත්වයට අනුකූල නිර්මාණ ගීත ශෛලියට. අන්න ඒගොල්ලන්ට පිළිතුරු දෙන්න තමයි මේ ගීත මාකේද ඇති උනේ මේ හුඟා රසික පිරිසක් මේ ආස්වාදනය කරපු ගීයක් ඒ කාලෙත් මට මතකයි. ඔව් ඇත්තටම ගීත හෝ කිසියම් කලාකෘතියක් නිර්මාණය වෙන්නේ ඒ ඊට ඒක රස විඳින්න පුළුවන් කිසියම් රසික ප්‍රජාවක් රසික ජනතාවක් ඇති වුණාම. හිත මේකේ තියෙනවද මේ චිත්‍ර රූපයක් මවාගෙන රස විඳින්න පුළුවන්කම. ඔය ඇත්තටම ඔය චිත්‍රයක්. ඒක තමටත් ඒත් නැවෙනවා අර පාට පාට ඒ කාලේ ඔය වයින් කරන බෝනික්කෝ ඒ යාන්ත්‍රික ඒවා දැන් අද වගේ ඔය රිමෝට් කන්ට්‍රෝල් ක්‍රීඩා භාණ්ඩ තිබුණේ නැහැ. ඒක තමයි කියන්නේ අර වලිගේ වනන අලි වගේ මේ ඒක එවක් දීච්ච ක්‍රීඩා භාණ්ඩ ගැන මේක ඉතාම අපූර්ව වස්තෝරුවක් තියෙනවා මේ ගීතය ඇතුලේ. මේ අපේ ගීත පරිණාමයේ කිසියම් විදියක සම්දිස්ථානයක්. තවත් ගීතයක් අද අපි තෝරගත්තා. මේ මේ ගීතයත් ගායනා කරන්නේ සිඩ්නි ආටිගල. මේ ගීතයේ ස්වරූපය අපි මේ ගීතය අහලා ඉවර වෙලා සාකච්ඡා කරමු. තිරි තිරි හඬගා රන්වන් දූපත් මද සුලංගී සැලෙනා දල්වන් සංකල අඹුවේ දසන සිරිස බා සුවඳ මාලා දිල් පිරිලා ශාන්ත සිරිපානා සුවඳ මාලා දිල් පිරිලා ශාන්ත සිරිපානා සිරි සිරි හඬගා රන්වන් ගෝපත් මද තුලංගී සැලෙනා සිරි සිරි හඬගා රන්වන් ගෝපත් මද තුලංගී සැලෙනා අප බුදු සසුනේ මහිමය හෙළවෙන බූ සමිඳේ මල් පුදාලා බඳිනු තැමදා සිරි මහ බූ සමිඳේ මල් පුදාලා බඳිනු තැමදා සිරි මහ බූ සමිඳේ මහමෙ ගුණා උයනේ සිරියා සිරිමා විරජා සිරිසිරි හඬගා රන්වන් දූපත් මද සුළඟින් තැඳෙනා සිරිසිරි හඬගා රන්වන් දූපත් මද සුළඟින් තැඳෙනා කාරාමය පාරාමය රාජා ජය ශ්‍රී මාපු රකවල් කරමි වැජඹෙන මහිම නිදා ජය ශ්‍රී මාපු රකවල් කරමි වැජඹෙන මහිම නිදා මෙවුනා උයනේ සිරියා සිරි මහ බුදි රජා සිරි සිරි හඬගා රන්වන් රූපක් මද සුලංගී තැන්නා සිරි සිරි හඬගා රන්වන් රූපක් මද සුලංගී තැන්නා බලින රන්වල් සංකල අඳුරන සීසෝබා සුවඳ මාලා විපිරිලා ශාන්ත තීපානා माला विपिरिला जान पिरिपाला මම වුණා උයනේ සිටියා ත්‍රි මහ බෝධි රජා ත්‍රි ත්‍රි හඬදා රන්වන් ගෝපා මද තුලඟේ තැබෙනා ත්‍රි ත්‍රි හඬදා රන්වන් ගෝපා මද තුලඟේ තැබෙනා සිඩ්නි ආටිකල් ගායනා කරපු ඒ ගීතය අපි කලින් ආපු අර අර ධිකාරින චිත්‍රයේ තවත් බාහිරක චිත්‍රයක් දකින්න පුළුවන් මේ ගීතයක්. මේ ගීතේ රචනා කරලා තියෙන්නේ ආටිගල සරච්චන්ද්‍ර. ඒ වකට ඔය සිරිපාදේ සමන්ල කන්දපෙණි වගේ ගී ජනප්‍රිය ගීත රචනා කරපු ගීත නිබන්ධකයා සිරි මහබෝ සමිඳුන් ගැන මේ ගීතේ රචනා කරලා තියෙන්නේ. සිඩ්නි ආටිගල තමයි ගායනා කරේ. මේ තනු නිර්මාපකයා අපිට හොයාගන්න විදියක් නැහැ. ඔබ කොහොමද මේ ගී මේ මෙවැනි ගීතයකට ගායනා කරන හැකියාව තියෙනවා සිද්ධාන්තිකට වගේ ගායකයෙකුට කොහොමද ඔබ මේ ගීතය දකින්නේ මම මේ අවස්ථා දෙකකින් පේනවා මට මේ සංගීත රසිකයෝ එකක් අර සමූහයක් විදිහට විශාල කණ්ඩායමක් ඉඳලා රස විඳින අවස්ථාව ඒක වෙනයි ඒකට හොඳ අර නංගිලා මල්ලිලා වගේ කලින්ට මේක එහෙම නෙවෙයි මේක හුදකලාම රස විඳින්න පුළුවන්. තුන් දිනක් විතර ඉන්නවනම් බංකුවක් උඩ හරි කොහරි වාඩි වාඩි වෙලා තුන් දිනක් විතර ඒ එක්කෙනෙක් ගයන්න ඕන. අන්න ඒකේ තියෙන අර හුදකලා ගතිය අර ඔබතුම පාළු ගතිය ඒකත් එක්ක තමයි මේ රසය කිසියම් ශාන්ත රසයක් ශාන්ත රසය ශාන්තිකර රසය අන්‍ය වගේ ශික්ෂණය ඔක්කොම අනිත් එක තව මේ මේකේ ඉන්ටර්ලූඩ් ඉන්ට්‍රොඩක්ෂන් නෑ. ඒකට වාදනය කරන්නේ තර ගීතේම ගීතේමයි. ඒක මොකද ඒකට හේතුව මොකද දන්නවද? ඔව්. ගීතේ ඒ තරම් රසවත්. ඔව් අමුතුවෙන් මේ ඉන්ටර්ලූඩ් දාන්න උවමනාවක් දාන්න ඕන ගමක් නැහැ. ඔයගේ පොඩි අපූර්ව ගතියක් තිබුණා. දැන් ඊළඟට අපි අවසාන වශයෙන් තෝරගත්ත ගීතය මේ ගීතයේ අරුමය තමයි මේ චිත්‍රපට ගීතයක්. මේ චිත්‍රපටය කවදාවත් පෙන්වුවේ නැහැ. තේරගත වුණේ නැහැ. 1957 තමයි ගීත හයක් පටිගත වෙන්නේ මේ චිත්‍රපටයට. මේ චිත්‍රපටයේ නම ජීවිතය. ජීවිතය වගේ තමයි ජීවිතය සමහරවට අනියතයි නේ වගේ වෙන්න ඇති. කොහොමරි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ සේනක රණසිංහ කියලා කෙනෙක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියා ජාතික අධ්‍යක්ෂකවරයෙක් එස්.එස්. රාමන්. මේකේ විශේෂය තමයි බී.එස්. පෙරේරා තමයි මේ ගීතේ මේ ගීත සියල්ල නිර්මාණය කරන්නේ. ගීත හයක් නිර්මාණය කරනවා. මේ ගීත හයම අතිශයින් ජනප්‍රිය වෙන ගීත. ඒ ගීතය තමයි අද දැන් අපි තෝරගත්තේ. අපි ඒ ගීතය අහලා සිද්ධාන්තිකල ගැන තවත් තොරතුරු කතා කරමු. දම සෙබනලි දෙපතේ පෙරදිලි අඳුරට මැදවන තිරේ අඹ දඹ තෙබනලි දෙපතේ සැරසිලි දිමන්නේ කඳුරට මැදවන තිරේ මල් පිපිලා බලන්න ලස්සන ඉමනි සංසල සොඳුරු තනි කලාවේ සුන්දරතාවය මෙවි පෙනෙන්නේ කොතනද කුමරුවනි ඔත්තු කියන්න බෑ එල්ලේ දිය කෙඳි ගලා බසින තන පෙන බුබුලේ රමණී की बुंदर दिल अम्ब दम्ब से बनली දෙපතේ සැරසිලි දිමන්නේ කඳු රට නැදවන් සිඳේ දෙසක් ඇසල කුතුමන් මදනල සමගයති දෙසක් ඇසල කුතුමන් මදනල සමගයති උතුණු පලංගජ කුමරුන් වාගේ අතුවගසලෙන හැටි උතුණු පලංගජ කුමරුන් වාගේ ಅತು ಅಗಸಲೆ ನಹಟಿ ಬನಲ್ಲ ಸುಸನ අදිමනි තන්තල සොඳුරු තැනි සලාවේ අහහහ අහහහ නිහාන කාලයට මේවා පරිවිතයි මනස දේවා උන්නතින් සරුම නලවා උන්නතින් සරුම නලවා උන්නතින් සරුම නලවා උන්නතින් සරුම නලවා ඒ ගීතේ ගායනා කළේ සිඩ්නි ආටිකල සහ ධර්මදාස වල්පොළ කියන දෙන්නම ඔබට ඇහෙන්නේ නැති කටහඬවල් දෙකක් ඒ ගීතේ භාවිතා වෙනවා සිඩ්නි ආටිකල් සහ ධර්මදාස වල්පොල. මේ ගීතයේ පදමාලාව සරත් විමල වේදයන්ගේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නැහැ කියලා මම කිව්වා. සිඩ්නි ආටිකල් චිත්‍රපට තුනකට පසුබිම් ගීත ගායනා කරලා තිනවා සිරිමලී සුබද්‍රා සහ මේ ජීවිතය කියන චිත්‍රපටයට. තවත් සුනිල් සාන්තයන් සංගීත නිර්මාණය කරපු සංදේශයේ චිත්‍රපටයේ අර පෘතුගීසි කාර්යය කියන ගීතයේදී එච්.ආර්. ජෝතිපාලත් සමග සිඩ්නි ආටිගලත් ඒ ගීතයට හවුල් වෙලා තියෙනවා. අපේ ගීත වංශ කතාවේ අප අමතක කළ නොහැකි යම් පරිච්ඡේදයක් සඳහන් කරන ගායකයෙකු හැටියට අපි සිඩ්නි ආටිගල මතක් කරන්න කැමතියි. රංජනගේ මෙහෙවීම ප්‍රවීණ මධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය ටියුලින් ජයනාත නිෂ්පාදනය සුරීකා පෙරේරා